දැන් වාඩිලා හත් දෙනෙක් ඉන්නවා. ඒතර ඒ නෝනා වෙනවා. උඹ බණ හෙව්වේ නම් ඈ. ආ දැන් දැන් බඩ පිරෙයි. ආ බලාපන් ආන් බලාපන් කිව්වා. ආ බලපන් පොසොද? ආ බලපන් මේ කොස්තම් වෙනවා. අර බලපන් වෙන. කෝ කියලා ලද්ද මේ ඉදිරිය. කුත් කිව්වේ. මේ දහම්සත් ගියා. බුදුරජාණන් වහන්සේ මේ සම්පූර්ණ විස්තරය කිව්වා. භාගතුන් වහන්සේ මම මේ ජීවත් වෙච්ච කෙනෙක්. මම පිටුපත් ගහන්න ආවේ. මම වාඩි වෙලා හිටියා. මට මේක තේරුණා. මට මම කවුද කියලා මම තේරුම් ගත්තා. මම මගේ ජීවිතේ වරදින්න තියෙන පැත්ත මම දැහුවා. මම දැන් කුසල් පැත්ත විවෘත කරගත්තා. නමුත් භාග්‍යතුන්ස මං ගෙදර ගියා අපේ හාමිනේට තේරෙන්නේ නැහැ මම කිව්වා. බයිනවා කිව්වා. ඊරෝසිතන් බුදුරජාණන් වහන්සේ වදාළේ මේ කුසල් කෙරෙල්ල කොච්චර අමාරුද කියලා. ඉතින් ඊට පස්සේ ආ හොඳට අතේපයි මහන්සියෙන් දුකසේ හම්බ කළා එයා එයාගේ ජීවිතය ගෙනිච්චා එයාගේ අර සිතේ තිබිච්ච එයා හානි කරන පැත්ත ආය එයාගේ ජීවිතේ ඇවිස්සුනේ නැහැ මේ නිසා පින්වත්නි අපි ධර්මයේ සෙවිය යුත්තේ ඔන්න ඔය දේ निराකරණය කරගන්නයි පොදෙන්තරනේ අපි සියලු දෙනාම මොකද අපි මේ ආපු ජීවිත ගමන දිහා බලද්දී කුමද්ද වාසනාවක් මනුස්ස ලෝකයට ආවා කුමද්ද වාසනාවක් සිංහල බෞද්ධ වුණා කුමන්ත වාසනාවක් ධර්මයේ ඇහෙන තැනක හිටියා. කුමන්ත වාසනාවක් ඒ ධර්මයේ ඇහුවත් හොඳයි කියලා හිතුණා. හැමෝටම හිතෙනවද? හැමෝටම හිතෙන්නේ නැහැ. ඒ නිසා අපි හරියට තේරුම් ගන්න ඕනේ මොකද මේකේ වරදින්න තියෙන පැත්ත වැඩි. දිනු කරලා සකස් කරගන්න තියෙන පැත්ත අසීරුයි. ඒක මං හිතනවා ඒක කෙනෙකුට ඇයි මේ වෙන්නේ කියලා කල්පනා කරම හැමදේම එහෙම එකක්. වටිනා ගහක් හිටෝන එකද ලේසි වල් පැල හිටෝන එකද. වටිනා හැමදේම එහෙමනේ. මේ බලන්න ගමේ ගොඩේ නිකන් ගලාවට යන බල්ලෙක් හදන්න ලේසි නැද්ද? රට බල්ලෙක්. අමාරු විනේ. නිකන් ගමේ පූසෙක් හදන්නේ රේස් රට පූසු හදන්නේ. ඒ කියන්නේ මොකක් හරි තියෙනවනේ යම්කිසි යම්කිසි ක්වොලිටි එකක් ඒක දිනු කරන්න එහෙනම් මේ පරිසරෙත් ඒක තියෙනවා. ඉතින් එහෙම එකේ අපේ ජීවිතේ සම්පූර්ණයෙන්ම සුවපත් කරලා අපේ ජීවිතේ නොදන්නා පැත්ත අපිට දැකගෙන අපිට වැටෙන්න තියෙන අනතුරු වලින් බේරි බේරි අපිට යන්න පුළුවන් හැකියාව දිනු කර ගැනීමilla ඒක ලේසි එකක් නෙමෙයි. ඒක සෑහෙන්න අමාරු එකක්. ඒක සෑහෙන්න අමාරු එකක්. අමාරු නමුත් අපි ඒක කරගත්තොත් අපේ ජීවිත කාලේ අපි තාම වටිනා දෙයක් කරගත්ත වෙනවා. මොකද දැන් අපි වැඩසටහන් වලට එනෝනේ දොස්තර රුවන් ලෝඩ කරන දොස්තර නෝනලා දොස්තර මහත්තුරු වෙනවා. ඉතින් මේ ළඟදී මගේ ළඟට ආවලම බොහොම ශ්‍රද්ධාවන්ත දුවපී පුතකු ඒ දෙන්නම වෛද්‍යවරු තියෙදින මම ඒව ඔයගොල්ලන්ට අත්දැකීම් නැද්ද මේ ජීවිතය ගැන? අනේ ස්වාමීන් අපිට හරියට අත්දැකීම් තියෙනවා කිව්වා. මොකද්ද කියලා ඒවා? මේ වයසට ගිහිල්ලා මරණසන්න වෙච්ච අය හරිය දුකන කිව්වා මැරෙන හැටි. ඒ ජීවිතේ ගොඩනගාගත්තු තමන්ගේම කියන කුසල පක්ෂයක් බොහෝ දිනකට නෑ. දැන් අපි ගමු අපේ ජීවිතෙත් එක්ක අපේ කුහාමිනේ එක්ක අපේ මහත්ය අපේ දූ දරුවෝ, ගෙවල් දොරවල්, අපේ ඉඩකඩම්, යාන වාහන, අපේ තියෙන මුදල් තැන්පත්, පණකර, සාරි, ඇඳුම් මේ කොහොම සම්බන්ධ මේ ශරීරෙත් එක්ක නේද? මේ ශරීරේ ඔත්පල වෙච්ච ගමන් අර ඔක්කොම පාලනය කරන්න පුළුවන් හැකියාව අපෙන් ගිලෙන්නේ නැද්ද? ඊළඟට මේ ශරීරයේ ඇඳට වැටිච්ච ගමන් අර ඔක්කොම අපෙන් ඈත් වෙන්නේ නැද්ද? ඊළඟට මේ ශරීරය අපි අත්හරිනකොට අර ඔක්කොම අපෙන් අත්හැරෙන්නේ නැද්ද? එතකොට අපේ ජීවිතේ පුරාම අපි හිතාගෙන හිටියේ ඒ කොටස විතරනම් ශරීරයත් එක්ක බැඳිච්ච ලෝකෙ විතරම නම් අපි හිතාගෙන හිටියේ. අසරණ වෙන විදිය අපිට හොයන්න බෑ. දැන් මේ අභ්‍යන්තර ජීවිතය ගැන කල්පනා කරලා තිබ්බනම්, හොයලා තිබ්බනම්, විමසලා තිබ්බනම් අර අකුසල් පැත්ත මර්ධනය කළා. අකුසල පැත්ත බෙලහීන කළා. කුසල පැත්ත වර්ධනය කළා තිබ්බනම් ඔබට එල්ලෙන්න දෙයක් තියෙනවා. ඔබට ඔබ තුළින් උපදවාගත්තු යම්කිසි වටිනා දෙයක් තියෙනවා ඔබට රැඳී සිටින්නේ. ඔබ ගහගෙන යන්නේ නැහැ. රැඳී සිටින්න වටිනා දෙයක් තියෙනවා. අන්න ඒ තුලින් ඔබ ගොඩ එනවා. ඒ තුලින් සමට ආයේ දෙවියන් අතරට යාවි. එක්කෝ ධර්මයේ හැසිරෙන්න පුළුවන් සමාජයකට යාවි. අර අනතුරු නැතුව. ඒ මං කිව්ව දැන් ඊළඟ ජීවිතේ මනුස්ස ලෝකෙට ආවත් අපි කොහොමද දන්නේ කොයි පළාතේ කොයි රටේ කොතන අපි එයිද? ඒ වෙනකොට මොන අර්බුදයක් මේ සමාජේ තියෙයිද? දැන් මේ පළාතම ගම මට හොඳට මතකයි 80 ගණන් වල 88 89 90 91 92 මතකද? ඒ කාලේ තරුණ වාසී හිටපුවා දැන් අවුරුදු 40 40 35 40 විලා ඇති. ගෙවල් වල අම්මලා හිටියේ. පපුව ගිනි අරගෙන. තාත්තා හිටියේ පපුව ගිනි අරගෙන. ළමයා ඉස්කෝලේ යනවා. ගෙදර එනකන් අම්මලා අනාඩ ඉන්නේ. දරුවෝ වැඩට යනවා. ගෙදර එනකන් වඩාඩා ඉන්නවා. අම්මලා තාත්තලා සමහර පුතාලගේ පස්සෙන් ඉවරෙල්ලම ගිහිනවා. ඇයි මේ මොන කරදරයක් වේද කියලා මතකද ඊයේ? උයාගත්තු බට්ටි ගහන්න නෑ. පපුව ගෙහි හිටි. එක සිද්ධියක් මට මතකයි පත්තරේ තිබුණේ ඒක අම්මා කෙනෙක්. එකම පුතා. මොන හරි එකට සම්බන්ධ වුණා. මං කිව්වේ මේ මේ හිතේ ස්වභාවය මත කොයි ගලේ වැටෙනවද දන්නේ නැහැ. හැම දෙපැත්තම තියෙනවනේ. එතකොට හමුදාවෙන් ආවා. අමදුර වහගෙන හිටියා. පුතාට කිව්වා ඇඳයට හැංගියෙන් කියලා. බොර කැඩුවා. කොල්ලා කියලා ඇහුවා. අම්ම කිව්වේ නැහැ. බැලුවා අහුණා. තියම්ම කෑ ගහද්දි අම්මට දෙකක් ගහලා උන් අරගෙන ගියා. ඊට පස්සේ අම්ම උදේ පාන්දර දැනිට යනවා. පොලිසි ගානේ. කෑ ගානේ නම් ළමයා හොයන්නේ. නැහැ. නැහැ ළමයා. ඊට පස්සේ අම්මට කිව්වා මගේ පුතා පොළොව ළඟ ඉන්නවා කියලා. ගියා බලන්න. ළඟට කණුවක බෙල්ල තියෙනවා. ඒ අම්මට ඒ වල නියම හිතෙච්ච එකේ වෙලාවේ අම්ම චීත් දෙකක් අරන් හිටියා. ඒක චීත් එක්ක කැඩුවා. ඒ චීත් අර ඔළුව උතාගෙන පාර දිව්වා. මේ බලන්න නැවත නැවත ඉපදෙන ජීවිතේට මොකද්ද මේ වෙන්නේ? දැන් අපි යුද්ධය ඉවරයි කියලා සන්තෝෂෙන් අපි දන්නවා ඊළඟ පස්සේ මොකද්ද කියලා. ඊළඟ වරුද මොකද්ද කියලා අපි දන්නවද? දැන් මම අපිට අමතක වෙච්ච ප්‍රශ්නයක් මම කියුවේ. මේ නිසා බුදුරජාණන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ කියන එක දේශනා කළා පින්වත් භික්ෂුවේ ආයි ඉපදෙනවා කියන එක නම් SP හෙලන මොහොතකටවත් මම ප්‍රශංසා කරන්නේ කිව්වා. අසුචි ටිකක් තිබ්බත් ගඳ එකමයි කිව්වා. අපේ ජීවිතයේ ස්වභාවය තමයි අපිට මේ හැම එකක්ම කලින් කලට මතක නැතු යනවා. අමතක වෙවි අමතක වෙවි අපි අලුත් ලෝකයක සුන්දරත්වයකට සිහිනමවාගෙන වර්තමානයේ බලාපොරොත්තු වෙනවා. මෙහෙමනේ කියාවේ මෙච්චර කාලේ. හැබැයි මේ ඇත්ත ස්වභාවය විමසන්න ගත්තොත් හැමතැනම තියෙන කුසල් අකුසල් කියන මේ ජීවිත තුල ඇතිවෙච්ච අර්බුදයට වැඩිහත් වීමයි. නිර්හස වීමයි. දැන් බලමු හිතලා දැන් අපි ගමු ඇෆ්ගනිස්තාන වගේ රටවල් වල එක්කෙනෙකුට පුළුවන් අකුසල් වලින් බේරෙන්න. බෑනේ. ඇයි දැන් අකුසල් වලට ගට්ස් තියෙනවනේ. ඒක නම්බුවක් නේ. ඒකේ ආයුධයක් අරගෙන ඒකේ පුහුණු වෙලා ඒකට කිට් එකක් ගහගෙන එයා මේ තනියටින් ඒක උස්සගෙන යනකට පිළිගන්නවනේ. මේකට යන්නේ නැද්ද යා? ඇදිලා. හැම තැනම තියෙන්නේ එන්නේ. දැන් බලන්න හිතලා දැන් කුසල් පැත්ත කල්පනා කළා යම් කිසි තරුණ දරුවෙක් දුවේ කූපුටෙක් ධර්ම පැත්තට ඇවිල්ලා සිල් අරගෙන එනකොට සමාජය කියන්නේ මොකද මේ ඔබ? විහිළුවර නැද්ද? මොකද මේ? ධර්මය හොයන්නේ. ආ ආ කියයි. එතකොට බලන්න සමාජයේ තුල කුසල් අකුසල් ගැන කිසිම අවබෝධයක් නැහැ. අපි හැමතිස්සෙම ටීවී එකට ඕන විදිහට අපි එක වෙලාවක අපිව හසුරවනවා. රේඩියෝ එකට එන ඕන විදිහට අපිව හසුරවනවා. පත්තර වලට ඕන විදිහට අපිව හසුරවනවා. කට කතා වලට ඕන විදිහට අපිව හසුරවනවා. මේම මිසක් බුදු කෙනෙකුගේ ධර්මයක් විසින් අපි හැසිරෙන්නේ නැහැ. ඉතින් මේ අරුපදී අපිට නැද්ද? ඉතින් පින්වත් මේක හොඳට තේරුම් අරගෙන ඔබ මේ ජීවිතේ අවබෝධ කරන්න කල්පනා කරන්න ඔබට කුසල් ප්‍රහාණය කුසල් වර්ධනය කොට අකුසල් ප්‍රහාණය කරගන්න වාසනාව ලැබේවා. පින්වත්නි, පුණ්‍යානුමෝදනාවක් තියෙන අපි ඊට කලින් පොඩ්ඩක් සෙනෙත් නුවර බුදුරජාණන් වහන්සේව සිහි කරලා අපි අහන්න මං කියවම සවික්නුවරණේ දොරම් විහෙරේ ගෞතම මුනි දුන් වැඩින්නේ ලවට උතුම් වූ මුනිඳු දකින්නයි දැන් අපි සමදෙන මියන්නේ අනාථ පින්ඩික නනති උපාසක රන් කහවනු මෙහි පතුරන්නේ ජේත කුමරුගෙන් ඉඩම ලබාගෙන දෙවුරම් විහෙරයි තනවන්නේ සුවඳ සඳුන් හර ඒ ගන්ධ කෙලෙහි සම්මා සම්බුදු හිමි වැඩ ඉන්නේ සියලු සතුන් හට සිරිසැප සලසන සමිඳු දකින්නට අපි යන්නේ මහනිල් මල්ගෙන සුවඳ සඳුන්ගෙන සමිඳු දකින්නට අපි එන්නේ දෙවුරම් විකරේ පාලුව පැතිරේ කවදද සමිඳුන් දැක ගන්නේ අපගේ මුනි රජු සිහි කර ගන්නයි ආනන්ද බෝධි හිමි වැඩ ඉන්නේ ඒ පෝරජු ඇඳ බුදු සමිඳුන් දැක රැස් කරගෙන සනසෙන්නේ කිරි සොයමින් යන වසු පැටියන්සේ අපේ සම්බුදුන් සොයමින්නේ දෙවුරම් විසිරට අද පියාවිට සමිඳු නැති නිසා ලත් වෙන්නේ සරියුත් මුගලන් රාහුල කස්සප නන්ද තෙරුන්හා ආනන්ද තෙරුන් මේක ගුණෙන් යුතු ඒ මහා රහතුන් දැක ගන්නට දැන් නොලැබෙන්නේ පිනැති සාඛා සුමන සුජාතා චූල සුභද්‍රා කොයින්නේ හත්වාලවක පිනති උපාසක දැක ගන්නට දැන් නොලැබෙන්නේ අනාථ පින්ඩික පිනති උපාසක දෙව්ලොව ඉපදී දුටුවන්නේ දෙවුරම් විසිරට එන දෙවියෝ මෙලෙසින්නෙහි ගුණ පවසන්නේ සංග ගුණ ඉතිරුණ නනවත් ඉසිවරු දෙවුරම් විසිරේ වැඩඉන්නේ ධර්මරාජෝ මගේ බුදු සමිඳුන් දකිනා විට සිත සැනසෙන්නේ අනාථ පින්ඩික දෙවියන්ගේ බස දෙවුරම් විහිරෙදී සිහිවන්නේ අපේ බුදු සමිඳුන් නුවණැති රහතුන් කවදාදෝ අපි දැකගන්නේ සක්මන් මළුවට සමිඳු වඩිනවා සක්මන් කරමින් වැඩින්නේ සත්නවිරිදියෝ සෝපාක හිමිත් එහි සමිඳුන් පසු පස වැඩමනවා අනුතත්ත විල නාරජුරවට පැන් කොතලෙට පැන් ගෙන ඉන්නේ සත්විරිදියෝ සුමන රහත් හිමි බුදු සමිඳුන් වෙත පැමිණෙන්නේ බණ පාඩම් නැහැ වාසනාව නැහැ චූල පන්තකත් හඬමින්නේ දෙවුරම් වෙසේරේ දොරටුව අපියස බුදු ගුණ සිතමින් පසුවන්නේ මහා කරුණික බුදු සමිදානෝ ඒ දොරටුව වෙත වැඩමනවා හිසත ගාමින් ඒ පොඩි සමිඳුන් අමා නිවන් වෙත ගෙන යනවා සීසන් නැතිවි හැඳිවත් නැතිවි පටාචාරයිහි පැමිණෙනවා පින්වත් නැගණිය සිහි අරගන්නේ බුදු සමිදානෝ පවසනවා භික්ෂුණියක වී ඇය සැනසෙනවා සියලු සෝක හුල් නැති වෙනවා සම්බුදු සසුනක පිහිට ලබන්නට රස කරගත් පින ඇති වෙනවා අන්ධ වනයේ වැඩි තෙරණි සුභාවෝ අසක්කතට ගෙන පැමිණෙනවා මගේ බුදු සමිඳුන් දකින විටම අසසුවපත් වී සැනසෙනවා ඇඟිලි දහසකින් මාලකුතාගෙන ගුරු පූජාවට සරසෙනවා සම්මා සම්බුදු සමිඳු වඩිනවා අංගුලිමාලද සුරකිනවා දරාකසාවත අංගුලිමාලද අරහත් ඵලයට පත්වෙනවා ගැබිනි මවක් වෙත වඩිනා ඒ හිමි කරුණාවෙන් සිත සලසනවා දෝරං ගෙහිරේ හිමි වැඩ සිටිමින් උතුම් දහම් සක පතුරනවා දරමිටියක් බැඳ පැමිණෙන චින්චිය බුදු හිමිනාමය කෙලෙසනවා මිත් කරුණාවෙන් පිරුණු සිතින් යුතු සමිඳුන් නිහඬව වැඩින්නේ චින්චියගේ දර මිටිය කැඩී ගොසුන් දෙවුරම් විසෙරෙන් පැන යන්නේ අටලෝ දහමින් කම්පා නොවන නිකලස් ගුණයෙන් බබලන්නේ අපගේ ගෞතම සම්මා සම්බුදු සමිඳු දකින්නට අපි එන්නේ මේ දැන් වැඩියා වාගේ පෙනී මට කොහිද සමිඳුනේ වැඩින්නේ ඒ බුදු සිවුරේ පාට පෙනී මට ඇයිදෝ බණ පද නැසින්නේ අසුනා සමිඳුනි අසුනා අපටත් ඒ සම්බුදු බණ පද සුනා ලැබුණා සමිඳුනි ලැබුණා අපටත් ශ්‍රද්ධාලාභය අපහට ලැබුණා දනුණා සමිඳුනි දැනුණා අපටත් සසරෙහි තිබෙනා බිය දැනුණා දුටුවා සමිඳුනි දුටුවා ඒ අපේ නිවන් දකින්නේ මඟ දුටුවා අපගේ ගෞතම සම්මා සම්බුදු සමිඳුන්ගේ මේ බුදු සසුනේ සිල් ගුණ ගම් රැක දහම දකින්නට අපහට පින් ඇති බව දනුනි කල්ප ගණනකින් දකින්නු නොහැකි සම්බුදු සසුනක සිරිය පෙනේ නටබුන් පිරිමේ දෙවුරම් විසිරේ ජීවමාන හිමි අපට පෙනේ කවුරුවක් නොමෙති නමුත් මෙහි සම්බුදු බණ පද රැව් දෙනවා ඇතිවි නැතිවි යනලෝ දහමට නොවැළෙන දහමක් හමු වෙනවා රස කරන පින ඒ පසු පස්සේ සපසලසන්නට හැම තිස්සේ මේ රැස් කරනා පින එනවාමයි යන යන ගමනේදී පසුපස්සේ සීල සමාහිත නුවණ වැඩිගෙන නිවනට යන මඟ වැටහෙවා දහම කියා දෙන කලන මිතුරු සම නිරතුරු ඇසුරට පත්වේවා සෝක කෙලෙස් නැති සීත නිවන් ඇති සදහම් මග මට සිහි වේවා රාග විරාගිත ඥාන ප්‍රභාවිත අමානිවන් සුව වැටේවා රාග විරාගිත ඥාන ප්‍රභාවිත අමා නිවන් සුව වැටේවා රාග විරාගිත ඥාන ප්‍රභාවිත අමා නිවන් සුව වැටේවා සාදු පුණ්‍යානුමෝදනාව මේ සඳහන් වෙන විදිහට මම කියන්නම් මේක තියෙනවා ගාල්ල මහමෙනාව භාවනාසපුවේ දෙවියන්ගේ මිනිසුන්ගේ උපකාරයෙන් අභිනවෙන් ඉදිකල දානශාලාව සිවුදිගින් වඩින්න ආර්ය මහා සංඝරත්නයේ පහසු පිණිස දන්පැන් පුදන සදහැවතුන්ගේ පහසු පිණිස පූජා කරන ලද්දේය මේක සඳහන් වෙනවා ඒ සඳහා මේ අසපිය කටයුතු සඳහා උදව් කරලා තියෙනවා සක් දෙවිඳුන් සතරවරම් දෙවිමා රජ දරුවන් අපගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලා සහ දානශාලා අත්සදීම උපකාර වුණස කළ සියලු දෙවිවරුන්ට ඒ වගේම අපි වැඩසටහන් වලට උදා කළා තියෙන වැස්සවලාහක දෙවිවරු රාහු අසුරේන්ද්‍රයන් ප්‍රමුඛ දෙව් පිරිස ඒ වගේම පින් කැමති සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් විත්වා සපෙන් සපේටපත් විත්වා කියන්නේ දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති එවැගේම මෙම ඉදම පූජා කළ චන්ද්‍රා කුරුණේරු මහත්මිය නමින් මේ පරිලෝකී සියලු ඥාතීන් ඒ වගේම මේ දානශාලා කුටි සිනසුන් හදන්න උපකාර කළ පින්වතුන් නමින් මේ පරිලෝකී සියලු ඥාතීන් දන් පෙන් පුදන ඔබ නමින් මේ පරිලෝකී සියලු ඥාතීන් මා නමින් මේ පරිලෝකී සියලු ඥාතීන් විමල ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සංගරුණ නමින් මේ පරිලෝකීය සියලු ඥාතීන් පින් අනුමෝදන් වනු කැමැති සියලු දෙනා මේ රැස්කල පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ දැන් තියෙනවා පුණ්‍යානුමෝදනා සමූහ මෙම ඉදම පූජා කළ චන්දා කුරුණේරු මහත්මියට හබරාදුව පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට ගාල්ල මහනගර සභාවේ නගරාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට ගාල්ල මහමෝදර හා කරාපිටි රෝහලේ වෛද්‍ය පින්වතුන් ඇතුළු හෙදි හෙදියන් සියලු දෙනාට දානශාලා වෙනුවෙන් විශේෂ උපකාර කළ බොනි ස්ටාර් මහලු නිවාසී පින්වත් සුමන දාස උපාසක මහතාට දානශාලා ඉදිකිරීම පිණිස උපකාර කළ සූර්යගව මහමිුණාවේ පින්වත් පිරිසට උපස්ථාන කමිටුවේ කාර්යක සභික සමාජික සමාජිකා පින්වතුන්ට උපස්ථාන කමිටුවේ ක්‍රියාකාරී සමාජික පින්වතුන්ට දානශාලා ඉදිකිරීමේදී ඉමහත් කැපවීමකින් උනන්දුවකින් කටයුතු කළ පෙදරේරු සහ වඩු කාර්මික ශිල්පී පින්වතුන්ට විදුලි බල මණ්ඩලයේ රවීන්ද්‍ර මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට මහමෙවුනා භාවනා ආසපු වාසී පින්වත් ස්වාමින් වහන්සේලාට සහ ගෞතම සසුනේ පිළිවෙත් පුරමින් ලෝ පුරා වැඩ සිටින සියලු ස්වාමින් වහන්සේලාට ගම් වාසී ප්‍රදේශ වාසී රට වාසී සියලු පින්වතුන්ට මේ පින අනුමෝදන් වේවා පිරිනිවන් අපි මේ වෙලාව අනුමෝදන් කරමු පින්වත් තිමල ස්වාමින් වහන්සේ ඇතුළු සියලු ස්වාමින් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙලා උන්වහන්සේලාට කිසි බාධාවකින් කරදරයකින් තුරු සුවසේ ශ්‍රද්ධා සීලාදී ගුණ ධර්ම දියුණු කරගන්න මේ පින උපකාර වේවා මේ ගාල්ලේ මහමුණාවේ කටයුතු කරන්න නිරන්තරයෙන්ම දායක වෙන උදව් උපකාර කරන ඊතා ශ්‍රද්ධාවෙන් කටයුතු කරන සියලු දෙනාට තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ ඇති කුසල පක්ෂය අලෝභ අදෝස අමෝහ කියන මේ කුසල පක්ෂය දියුණු කරගෙන බොහෝ පින් රැස් කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේ ධර්ම අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා එවැගේම අප සියලු දෙනාට පොදුවේ මේ පින අනුමෝදන් වෙලා අනන්ත ගුණේති ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු ගුණානුභාව බලයෙන් උතුම් ශ්‍රී සද්ධර්මයේ දහම් ගුණානුභාව බලයෙන් සාරිපුත්ත මොග්ගල්ලාන ආනන්ද නන්ද රාහුල මහා කස්සපාදී මහරහතන් වහන්සේලාගේ ගුණානුභාව බලයෙන් පින් කැමති දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් හැම දිනාම නිදුක් විත්වා නිරෝග විත්වා සුවපත් විත්වා සුවපත් විත්වා සුවපත් විත්වා සියලු දෙනාට තවදුරටත් පින් කරගන්න වාසනාව ලැබේවා මේ ගෞතම සාසනයේ උතුම් ධර්මා චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ රැස් කරන පින් හේතු වාසනා වේවා සාදු Thank you. වන්දනා කරගන්න කියන්න ඕකාස වන්දාමි බන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතම් පුඤ්ඤං මයං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්තේ ඕකාස කමාමි බන්තේ ဒုတိယံ පි ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි බන්තේ සියලු දෙනා නිදුක් විත්වා නිරෝග විත්වා සූපත් විත්වා සූපත් විත්වා සූපත් විත්වා මේ උතුම් බුද්ධ ශාසනයේම ධර්මාබෝධයේ පිණිස මේ සෑම දිනාටම වාසනාව උදා වේවා විශේෂ මතක් කිරීමක් තියෙනවා ඔක්තෝබර් මාසේ 17 වෙනිදා 17 වෙනිදා ගාල්ලේ අනගාരിക ධර්මපාල උද්‍යානයේ උදේ 7:30 සිට සවස 4 දක්වා මා විසින් කරන සීල වැඩසටහන තියෙනවා කැමැති පින්වතුන්ට සහභාගී වෙන්න පුළුවන් හැම දිනාටම තෙරුවන් සරණයි